අරුණ මහත්මයා එහෙමයි ස්වාමීන් වහන්ස ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා පළවෙනි ප්‍රශ්නය අවසරයි ස්වාමින් වහන්ස පටිඝ සම්පස්සය හා අධිවචන සම්පස්සය පහදා දෙන්න ඒක මම ලබන සතියේ පැහැදිලි කරලා දෙන්නම් තව ටිකක් ඒ ගැන පොඩ්ඩක් කරුණු අධ්‍යයනය කරලා මම කියලා දෙන්නම් ඒක. ඔය සරලකෝ පටිඝ කියලා කියන්නේ ගැටීමනේ යම් දැන් යම්කිසි අරමුණක් ඉන්ද්‍රියෙහි ගැටීම. එතකොට යම්කිසි අරමුණක් ඉන්ද්‍රියෙහි ස්පර්ශ නිසා යම් යම් දේවල් අපට දැනෙනවා. අධිවචන කියලා කියන්නේ පැනවීම. එතකොට මනසින් අපි යම් යම් දේවල් පනව ගන්න. ඒ අර්ථයෙන්. එතකොට යම්කිසි අරමුණක් අපට ඉන්ද්‍රියට ගෝචර වීම එකක් අපි මනසින් දේවල් පනවා ගැනීම තවත් එකක්. ඒ ඒ ඒ කාරණේ තමයි එතන පැහැදිලි කරන්නේ. ඒකට මම ලබන සතියේ ඒ පිළිබඳව තව දුරටත් ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. තව ටිකක් කරුණු අධ්‍යයනය කරලා.